දැන් මම ඔබට මුලින්ම කුසල් කියන එක නෙමෙයි. අපිට මේ සත්‍යයට මුහුණ දෙන්නේ නැතිව අපි මේක අයින් කරන්න වංජනික වෙනවා. සටකපට මායාව වෙනවා. සත්‍යවාදී වෙන්නේ නැහැ. මෙන්න මේ භාවිතා කරමින් හොඳ දේවල් ඉදිරිපත් කරමින් තමන්ගේ ලෝකෙට හොඳ දේවල් ඉදිරිපත් කරන්න. හැබැයි තමන්ගේ මොකද්ද කරන්නේ? තමන්ට සරණක් හොයන්න තියෙන නැත්නම් තමන් මේකට උත්තරයක් හොයන්න තියෙන කාරණාව ඒ සත්‍යෙට මුහුණ දෙන්නදී නැති කරගන්නවා. දැන් හොඳ දේවල් කරන්නේ. ප්‍රශ්නයක් හිතට දැනෙන්නේ. අකුසල් කරන්නේ නේ. සමාජ අකුසල් කරන්නේ නේ. දැන් අද ගත්තොත් ගිහි පැවිදි බොහෝ පිරිසක් එක ගත්තාම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමි. ඊළඟට අන්තර්ජාලය භාවිතා කරමි. මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ පින්වතුනි තමන්ට තමන් වංචනික වෙනවා. තමන්ට තමන් ඍජු වෙන්නේ නැහැ. මේකත් එක්කම හැබැයි ලෝකෙට හොඳ දෙයක් දෙන්නේ. තමන් අප්‍රමාදී බවට ඉස්මතු වෙන්නේ නැහැ. දැන් දැන් අපි හිතලා බලන්නකෝ. දැන් මැරෙනවා නම්, දැන් මරණය අපි ළඟ නම් හොඳ දෙයක් හරි සමාජයට දෙන්න යන එකද කරන්නේ තමන්ගේ පිළිසරණ ඇති කරගන්න මේකට උත්තරයක් හොයාගන්න කවුරු හරි ළඟට පිළිසරණකට යමු වෙන එකද කරන්නේ. පිළිසරණකට යමු වෙන එකනේ. එහෙම නැතුව මේ විදිහට අන්තර්ජාලය භාවිතා කරමින් විවිධාකාර මම මේ මම මේ පැහැදිලි කරන්න පින්වතුනි වැරදි දේ කරායට නෙමෙයි. ඒක කොහොමවත් වැරද්දක් කියලා ලෝකය දන්නවනේ. වැරදි දේ කරන අය කොහොමද වැරද්දක් කියලා ලෝකය දන්නවා. ඉතින් ඒ ඒ කෙනාට නම් පැහැදිලි කරලා දෙන්න ලේසියකුත් තියෙනවා. මොකද ඔබ කරන එක වැරද්ද. ඔක අතහරින්න. තමන් සත්‍යවාදීව මුහුණ දෙන්නේ නැහැ. මොකද හේතුව හැම වෙලෙම මොකක් හරි කාරණාවක් මුල් කරගෙන වංචනික වෙනවා. හැම වෙලෙම කරන්නේ මොකද්ද වංචනික වෙනවා. වංචනික වෙලා සත්‍ය හොයන්න යන්නේ නැහැ. ඊට අදාළ විදිහට කටයුත්තක් කරන්නේ නැහැ. මේ ලෝකේ ආස්වාදි ලබන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. මේ ආස්වාදි ලබන්න පුළුවන් දේක කටයුතු කරමින් ඉන්නේ විතරයි කරන්නේ. නිසා හොඳට තේරුම් ගන්න මේ ලෝකේ මේ සත්‍යයට මුහුණ දෙන්නේ නැතුව වංචනික විදිහට කටයුතු කරනකොට යහපත් කියලා හිතාගෙන යමින්. ඔන්න ඒ අයගේ ඒ කාරණාව දුරු කරන්න තමයි අමාරුම දේ. මොකද එයාට කියලා දෙන්න විදිහක් නැහැ. කරන්නේ හොඳ දෙයක්. සමාජ මාධ්‍ය භාවිතා කරමින් නැත්නම් අන්තර්ජාලය භාවිතා කරමින් මම මේ කරන්නේ හොඳ දෙයක්. හොඳ දෙයක් කරන්නේ කියන කාරණාව නිසා එයාගේ අර දැන් තෘප්තියක් නෙවිදින්නේ. ආස්වාදයක් විඳින්නේ. තෘප්තියක් ආස්වාදයක් විඳිනවා. හැබැයි එයා ඍජු වංචනික ඍජු නැති නිසා වංචනික වංචනික නිසා තමන්ගේ ජීවිතේ අර අප්‍රමාදී බව නැති වෙලා යනවා. පිළිසරණක් හෙවීමේ කෘත්‍ය නැති වෙලා යනවා. අවශ්‍යතාවය නැති වෙලා යනවා. දැන් බලන්නකො අතීතයේ පින්වතුනි මේ මේ ප්‍රශ්නයක යමුනහම අතීතයේදී ඇත්තටම ওই වගේ දේවල් තිබ්බේ නැහැ. දැන් අද කෙනෙකුට ධර්මයක් පෙන්නලා අප්‍රමාදී වෙන්න මේ ප්‍රශ්නේ මේක ජීවිතේ මේක තියෙනවා මේකට පිළිසරණක් හොයන්න උත්තරයක් හොයන්න කියලා කියලා දෙන බැරි මට්ටමකට සමාජයේ පත්‍රලා තියෙන්නේ. සමාජයේ තුලින්ම මිනිස්සුන්ට වෙනම තෘප්තියක් ආස්වාදයක් ලබන්න අවශ්‍ය දේ සැකසিলা. ඉතින් ඒ නිසා මිනිසුන්ට ඇත්ත කියලා දුන්නාට පස්සේ ඒක පොඩි වෙලාවයි. ඊළඟට ආයේ තමන් වංචනිකයි. ආය අරකින් වැහිලා යනවා. හැබැයි වැරද්දක් කරන්නේ නැහැ. හොඳ දේ තමයි කරන්නේ. ඒ වුණාට සැබෑ පිළිසරණක් හොයන්නේ නැහැ. අතීතේ එහෙම නැහැ. අතීතේ පින්වතුනි මේ වගේ තාක්ෂණයක් දියුණු නැහැ. ඊළඟට මිනිස්සුන්ට වෙනම විදිහට කාලය මරන්න කල් මරනවා කියන්නේ. කල් මරන්න වෙන වැඩපිළිවෙළවල් නැහැ. ඒ අයගේ තිබුණේ මොකද්ද? මේ ප්‍රශ්නයක උත්තරයක් හොයන්න ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ළඟට යමු වෙලා ඒ අයගෙන් අහනවා අනේ ස්වාමීනි මේ කාරණාව කොහොමද අපි පිළිසරණක් ඇති කරගන්නේ මේකත් එක්ක අපි කොහොමද මේකෙන් මේ ප්‍රශ්نين අත් මිදෙන්නේ ඔන්න ඕකයි හොයන්නේ ඒ කාලේ අන්තර්ජාලය තිබ්බේ නැහැ ඒ කාලේ සමාජ මාධ්‍ය තිබ්බේ නැහැ ඒ කාලේ අඩම තරමේ දුරකථන තිබ්බේ නැහැ ඒ කාලේ අඩම ධර්ම සංනිවේදන ක්‍රම තිබෙන්නේ ඒ කාලේ සම්පූර්ණයෙන්ම තිබ්බේ මොකද්ද? ඒ කාලේ සම්පූර්ණයෙන්ම තිබ්බේ මේ සත්‍ය එක එයාලා සත්‍යයට මුහුණ දීලා ඒකට පිළිසරණක් හොයන වැඩපිළිවෙලා. එනිසා මෙන්න මේ අපි වංචනික වෙලා අපේ සත්‍ය වහගන්න වැඩපිළිවෙල කරන්න එපා. එහෙම කරන නිසා තමයි අපට හැම මොහොතකම අමතක වෙන්නේ. මොකද අමතක වෙන්නේ? අනේ මං අද මැරෙයිද දන්නේ. අමතක වෙනවා. අමතක වෙලා පිළිසරණක් හොයන්නේ නැහැ. ඇයි වෙන වැඩනේ? වෙන විනෝදජනක වැඩනේ. හොඳයි හරි කියලා සම්මත විනෝදජනක වැඩයක ඉන්නවා. අන්න ඒ කෙනාගේ වංචනික භාවයෙන් නිසා සත්‍ය හිවීමේ කෘත්‍ය අයින් වෙලා යනවා. පිළිසරණ ලබා ගන්න ඕන අවශ්‍යතාවය නැති වෙලා යනවා. ඔය ඔක්කොම ටික අයින් කරා නම් යම් කිසි කෙනෙක්. ඕවා මොකකින්වත් මැරෙනකොට වෙන්නේ නැහැනේ උත්තරයන්නේ. ඉතින් වෙන්නේ නැත්තම් මැරෙනකොට මේ එකකින්වත් උත්තරයක් මොකද්ද අපි කරන්නේ? ඇයි අපි අප්‍රමාදී වෙන්නේ නැත්තේ? ඇයි අපි පිළිසරණක් හොයන්නේ නැත්තේ? ඒ ඔක්කොගින්ම කියවෙනවා මොකද්ද? වංජනිකයි, සටකපටයි, ඒ වගේම නුවණක්කාර නැහැ කියන එක. එහෙම වුණා නම් නුවණක්කාරයි නම් සත්‍යවාදී නම් එයාට ඒ විදිහේ වින්දනයක් ලබන වැඩපිළිවෙල පසෙ කළා. මේ සත්‍ය හොයන වැඩපිළිවෙලකට නැත්තම් සත්‍යෙට මුහුණ දීලා පිළිසරණ හොයන වැඩපිළිවෙලකට